समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्दमं निराजस सुनन्तु सद्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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සීයතාපි භික්ඛවේ හේලං ච පටිච්ච වත්තිංච පටිච්ච තේලප්පදීපෝ ජායිය සත්‍ත්‍ර පුරිසෝ කාලේන කාලං තේලං ආසින්චේය වත්තිංච උපසංහරේය ඒවං හි සෝ භික්ඛවේ තේලප්පදීපෝ සදාහාරෝ සදුපාදානෝ චිරං දීඝමද්දානං ජලේයති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී සදහවක් පින්නතුනේ අනන්ත ලෝකයක් නිවාසනසමින් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සද්ධර්ම රත්නයේ අතුරින් මේ සීමිත වේලාවක් ඇතුළේ ඉතාම ස්වල්ප ධර්ම කාරණා කීපයක් දේශනා කරවාගෙන ශ්‍රවණය කරන අතරේ ලෝකේ පුරාම විසිරිලා පැතිරිලා ඉන්න ප්‍රමාණ රහිත පිරිසකට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඉදහසර ලබා දුන් අවස්ථාව හැම දිනාම මේ ධර්ම කාරණා ඊටාම සාවධානව නුවණින් මෙනෙහි කරමින්ම ශ්‍රවණය කරන්න උත්සාහවත් වෙන්න. ඔබ අපි සියලු දෙනාටත් අපි ප්‍රාර්ථනා කරන්නා වූ සෑම සියලු දෙනාටත් වහවහ සංසාර දුක් නසා අමා මහ නිවනින් නිවි සැනසෙන්නට මේ කුසල ධර්මයෝ උපකාර වේවා කියන ප්‍රාර්ථනාවම හිත තුළ ඇති කරගෙන සියලු දෙනාම ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වත්නි මේ ධර්මයේ ප්‍රතිලාභේ කවුරුන් සඳහාද? දේශනාවේ කියනවා මේ ධර්මයේ කවුරුන් සඳහාද කියලා එක විටකදී කියනවා පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස මහණෙනි මේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි නැතිව දුෂ්ප්‍රඥයන්ට නෙමෙයි මෙතන ප්‍රඥාවන්තය කියලා කියන්නේ උගතා කියන එක නෙවෙයි ඕන තරම් උගත්තු ඉන්නවා හැබැයි ප්‍රඥාව නැති ප්‍රඥාව කියන්නේ උගත්කමට එහා ගිය අවබෝධයක් දැන් බලන්න මේ කවුරුත් අහලා තියෙනවා බුද්ධ කාලේ මේ ශාසනය හොබවපු මහරහතන් වහන්සේලා අතර සුනීත කියලා මහරහතන් වහන්සේලම සෝපාක මහරහතන් වහන්සේ. උඩ සුනීත කියන්නේ කසල ඇදලා ජීවත් වෙච්ච එවක ඉන්දියාවේ ඉතාම පහත්යයි සම්මත කරපු කෙනෙක්. සෝපාක කියන්නේ සෝපාක කියන්නේ සැඩොල් කුලයේ දරුවෙක්. අතීත ඉන්දියාවේ එහිම ආයත ඉගෙන ගන්න වරප්‍රසාද තිබුණද? ඉගෙන ගන්න වරප්‍රසාද තිබුණේ වේද මන්ත්‍රයක් හරි ඇහුවොත් එහෙම කන් වලට පින්නතුනේ උණු වතුර දානවා කියන. උල් වලින් කන් සිදුරු කරනවා කියනවා. වේද මන්ත්‍රයක් හරි ඇහුවොත්. එතකොට සුනීත සෝපාක කියන මේ දෙන්නම ඉගෙන ගැනීමේ වරප්‍රසාද හිමි වෙච්ච අය නෙවෙයි. හැබැයි ඒ දෙදෙනාම පින්වතුනේ ඉගෙනගත්තු සමහරුන්ටත් කලින්ම සංසාර දුක් කෙලවර කරලා රහතන් වහන්සේලා බවට පත් වුණාද නැද්ද? පත් වුණා. ඒ නිසා අවබෝධයේ ප්‍රඥාව කියන්නේ උගත්කමට එහා ගිය උත්තුංග ධර්මයක්. එහෙනම් මේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි දුෂ්ප්‍රඥයන්ට නෙවෙයි. ඊළඟට තව තැනක කියනවා උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායං ධම්මෝ මුට්ටපතිස්ස මේ ධර්මය හොඳ සිහි නුවණින් ඉන්න අයටයි නැතිව මුලා වූ සිහියෙන් ඉන්න අයට නෙමෙයි එහෙනම් ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඒ ධර්මයේ තුලින් නිසි ඵල ලබන්න ඒ කාන්තින්ම පින්නතුනේ පියවි සිහියෙන් එළඹගත්තු සිහියෙන් බණහන්න ඕනේ වෙන කිසි තැනක හිත නොයදා එහෙ මෙහි දුවන හිත ආයාසෙන් නමුත් එක්තෙන් කරගත්තොත් මේ මොහොතට ඒක සංසාරේ පුරාවටම ලොකු පිහිටක්. රැකවරණයක්. නැත්තම් මෙතෙන්දිත් ඔය හිතට දුවන්න ගත්තොත් නම් දුවන්න දුන්නොත් නම් කොහොමද සංසාරේ තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල, නිරේ යනකම් දුවන එක ඔක කොහොමත් නවත්වා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඔය හිත හීලෑ කරගන්න ඕනේ. ඊළඟට කියනවා අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මේ ධර්මයේ අල්ප වූ ආශාවන් නැති අයට. ඒ කියන්නේ අල්පේච්ඡතාවය කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි. බලාපොරොත්තු අඩු, අපේක්ෂාවන් අඩු, ආශාවන් අඩු, සරලව යැපෙන අන්න එහෙම අයටයි මේ ධර්මයේ ඵලය. නැතිව මහා දේවල් බලාපොරොත්තු වෙන මහා ගොඩක් දේවල් හොයන මහිච්ඡතාවෙන් පෙළෙන අයට මේ ධර්මයේ ප්‍රතිලාභ නැහැ. කොහොමද? අල්ලාගෙන සතුටු වෙන ලෝකයේ අත්හැරලා සතුටු වෙන්න මාවත කියන බුදුදහම කොහොමටත් මහිච්ඡතාවෙන් පෙළෙන අයට පළගෙනල්ලා දෙන්න විදිහක් නැහැ. ඒ නිසා අල්පේච්ඡතාවය ගරු කරගෙනම ඕන මේ ධර්මයේ ප්‍රතිලාභ ලබන්න. ඉතින් මේකී ධර්මයේ ප්‍රතිලාභය අපි බලාපොරොත්තු වෙන්නේ මේ ධහම දේශනා කරවා ගනිමින් ශ්‍රවණය කරමින් ඒ වගේම අනුන්ටත් බණ අහන්න ඉඩ සලස්වමින් ශක්ති ප්‍රමාණෙන් ධර්මයට අනුගතව ජීවිත හදන්නත් මහන්සි ගනිමින් අපි බලාපොරොත්තු වෙන එකම දේ තමයි දුක් කෙලවර කිරීම. එතකොට ඒකෙන් කියන්නේම අපි ඔක්කොම දුකේ ඉන්නවා කියලානේ. අපි ඔක්කොම දුකේ ඉන්නවා කියලායි. නැත්තම් මිදෙන්න දෙයක් නැහැ මොනවද දුක්? දැන් දුක කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ මතු පිට අර්ථයක් නේ. කනස්සල්ල, නොසතුට, නේද? ඕකනේ දුක කියන්නේ හැබැයි දුක කියන එකේ ගැඹුරු අර්ථය තමයි හිස් බව, අසාර බව, තුච්ඡ බව, දුක්ඛහගත භාවය, නිස්සාර භාවය මේ වගේ ගැඹුරු අර්ථ තියෙනවා දුක කියන එකේ. එතකොට අපි දුකෙන් නිදහස් වෙන්න උවමනයි. අපි දුක විඳිනවා. ඔබ දුක දන්නවද නැද්ද? ඔබ දුක දන්නවද නැද්ද? දුක දන්නවා. ඉපදීම දුකක්ද නැද්ද? ඉපදීම දුකක්. ඉපදීම දුකක්. එතකොට මෙතන ඉන්න හුඟක් මව්වරු, හුඟක් පියවරු තමන්ගේ ලෙයින්, තමන්ගේ කුසෙන් දරුවෝ බිහි කරපු අය. ඉපදීම දුකයි කියලා දන්න ඔබ ඔබේ කුසෙන් ඔබේ ලෙයින් දරුවෙක් මේ ලෝකේ උපදින දවසේ අනේ දුක් ගොඩක් පහළ වුණා කියලා දුක් වුණාද නැද්ද? ඈ? නැහැ. එහෙනම් සතුටු වුණා. එතකොට දුක් කන්දක් පටන් ගන්න දවසේ hina වෙන එකද අපේ පිළිවෙත. අපි ඒ හිම දුහුරු වෙලා ඉන්නේ දුකට සතුටු වෙන්න දුකට hina වෙන්න දැන් තේරෙනවද එහෙනම් අපි ධර්මයේ දන්නවා හැබැයි අපිවත් නොදැන දන්න ධර්මයට පටහැනිව අපි දුවනවද නැද්ද දුවනවා ඒ මොකක් හින්දාද මේකෙන් මිදෙන්න තාම අපිට දර්ශනේ පහළ වෙලා නෑ අවිද්‍යාව නිසා. උපදින එක දුකක් බව දන්නවා. උපදින එක දුකක් බව දන්නවා. ඒ උනත් පින්නතුනේ මගේ කියලා කෙනෙක් ඉපදිච්ච දවසේ මගේ කියන වචනේ හින්දා ඒ දුක්ඛන්ද උනත් එපා කියා ගන්න බෑ අපිට. දැන් පේනවනේද අපි මොන තරම් හිරකාරයෝද කියලා මේ සංසාරේ. ඇත්තටම මේ සංසාරය කියන්නේ හිරකයක්. මේ හිරගේ මම කියන එකෙන් මගේ කියන එකෙන් වට වෙලා. මම මගේ කියන මේ බිත්තිවල හිරගත වෙච්ච අය නෙවෙයි දති. එහෙනම් දැන් තේරුම් ගන්න ඕන එක දෙයක්. දුකෙන් ගැලවෙනවා කියන්නේ වෙන මොකුත් නෙවෙයි පින්නතුනේ. මොකෙන් එළියට පණින එකද? මම කියන එකමුයි මගේ කියන එකමුයි එළියට පණින එක. එහෙම නේද? මම කියන්නේ කොතනද මගේ කියන්නේ කොතනද එතන තියෙන්නේ දුකමයි. හොඳට මෙහෙම හිතන්නකෝ. මේ ටික තේරුම් ගන්න සිහියෙන් ජීවිතය දිහා බැලුවොත් ඇති. මේ ටික තේරුම් ගන්න. දැන් බලන්න මිනිස්සු මැරෙනවනේ. මැරෙනකොට අපි කියනවා මගේ අම්මා මැරුණා, මගේ තාත්තා මැරුණා, මගේ අයියා මැරුණා, මගේ අක්කා මැරුණා, මගේ මාමා මැරුණා, මගේ නැන්දා මැරුණා. ඔහොම කියනවා. අපි නිකමට හිතමු ඔබට ඔබේ අම්මා යම් දවසක අහිමි වුණා නම්, ඒ කියන්නේ අම්මා මැරුණා නම්, එදාට අඬනවද නැද්ද? එදාට අඬනවා. එදාට අඬනවා. හැබැයි ඔබේ ගමේ වෙන අම්මා කෙනෙක් මැරෙනවා. අර ඇඬිල්ලම අඬනවද නැද්ද? අඬනවද නැද්ද? නැහැ. ඇයි? ආන්න දැක්කද? මගේ නෙවෙයි. එහෙනම් අඬන්නේ මොකක් හින්දාද? මගේ හින්දා. ඒ වුණාට මගේ කියලා ගත්තේ අඬන්නද? මගේ කියලා ලං කරගත්තේ මගේ කියලා ඕනම දෙයක් සමීපේට ගන්නේ මගේ කියලා එකතු කරගන්නේ අඬන්නද? නැහැ. මගේ කියලා ගත්තේ hina වෙන්න. හැබැයි සිද්ධ වුණේ සිද්ධ වුණේ මොකද්ද? අඬන්න. මගේ වහින්දා වැඩියෙන් ඇඬුවද නැද්ද? ඇඬුවා. එතකොට දැන් මගේ කරගන්න එක අතහැරලාද තියෙන්නේ? එහෙම අතහැරලත් නැල්ලු. එතකොට දුක් වින්දා මදිද ඔය ඇත්තන්ට? මේ නුවණින් හිතන්න ඕන දෙයක්ද නැද්ද? මේ හිතන්න ඕන දෙයක්. මගේ කියලා දුක් වින්දානම් ඒ බව දන්නවනම් ඇයි තවත් මගේ කරගන්නේ? එහෙනම් මේ මගේ කරගන්නේ මොකද්ද? යම් දාකදී අඬන්න තියෙන ටික ස්ථිරවම මගේ කරගන්නවද නැද්ද කඳුළු ටික? මේ කඳුළු ටික හලන්න ඕනේ කියලා කඳුළු අල්ලගන්න එකම නෙවෙයිද එහෙනම් මගේ කියලා මොන හරි අල්ලගන්නවා කියන්නේ. පින්නතුනේ ඔන්න ඔය ටික නුවණින් දැකපු දාත මේ ලෝකය මගේ කියලා අල්ලගන්නේ ආයි. මගේ කියලා අල්ලගන්නේ. මගේ කියලා යමක් අල්ලගත්තේ නැත්නම් ඒකින්ද අපිට කවදාකවත් අඳන්න කාරණයක් නැහැ. හැබැයි සමහර අය කියනවා නේද මං එයාව අතහැරලම දාලා ඉන්නේ කියලා. ඒක මගේ නෙවෙයි කියලා අතාරින්න නෙවෙයි ඈ. ඒකත් තේරුම් ගන්න. මං එයාව නම් අතහැරලම දාලා ඉන්නේ කියනකොට එයාට හොඳක් සිද්ධ වෙනකොට ඔබට මොකද වෙන්නේ? එතකොට දුකයි. දැන් මගේ නම් මගේ නම් මගේ කෙනාට හොඳක් සිද්ධ වෙනකොට සතුටුයි. හැබැයි අපෝ යානම් මං අතහැරලම දාලා ඉන්නේ කිව්වට පස්සේ එයාට හොදක් සිද්ධ වෙනකොට දුකයි. එයාට නරකක් සිද්ධ වෙනකොට සතුටුයි. එහෙනම් අතහැරලාද තියෙන්නේ? නෑ. එහෙනම් අතහැරලා නෑ. ඒක පොඩ්ඩක් කන පිට හරවගෙන විතරයි. එහෙනම් අත්හැරීම කියලා කියන්නේ පින්වතුනේ ඇත්ත තේරුම් අරගෙන මේ වෙනස් වෙන ලෝකයේ මම ඇතුළු සියල්ලම වෙනස් වෙනවා යම්තාක් ආස්වාදයක් සතුටක් තියෙනවද අඬන්න නම් සිද්ධ වෙනවාමයි කියන එක දැනගෙනම නුවණින් අත්හරින එක තමයි දුක් කෙලවර කරන මාවත. බලන්න මගේ කිව්වේ නැත්නම් ආයතන දුකක් නැහැ කොහොමද? නේද? මගේ කිව්වේ නැත්නම් ආයි දුකක් නැහැ. හැබැයි අපි හිතනවා මගේ කරගත්තම තමයි සතුට තියෙන්නේ කියලා. ඇත්තටම එහෙම එකක් නැහැ. ඕනම දෙයක් මගේ කරගත්තු දෙයක් ගැන ඔබ හොඳට හිතලා බලන්න මගේ කරගත්තු දේවල් පිළිබඳව ඔබ කොටු වෙච්ච සතුටක් විඳින්නේ. නිර්වුල් මනසකින් ඔබ සතුට වෙන්නේ. දැන් බලන්න හොඳම දෙයක්. ඔබ කොහේ හරි වන්දනා ගමනක් හරි චාරිකාවක් හරි යනකොට ඔබ දැකලා ඇති බොහෝම ලස්සන දියඇලි. මේ දියඇල්ල කාගේද? මේ දියඇල්ල කාගේද? කාගේවත් නෙවෙයි. දියඇල්ල කියන්නේ හුදෙක් ඉහලින් ගලා එන වතුර මේ පර්වතයේ පල්ලේ කඩා ඇලිලා ගලාගෙන යනවා. ඒක කාටවත් අයිති දෙයක් නෙවෙයි. කාටවත් අයිති නැති දිය ඇල්ල අපි හැමෝම මගේ කියලා අල්ලගන්න නැතුව සතුටින් හැමෝම නාලා කියලා සතුටු වෙලා දැක බලාගෙන හරි ලස්සනයි කියලා පින්නතුනේ අතෑරලා එනවා. හැබැයි මොකක් හරි එකකින් ඕක මගේ කරගන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ? හ්ම් මොකද වෙන්නේ ඊට පස්සේ? වෙන කවුරු හරි නැවොත් වෙන කවුරු හරි ඉතින්ද නිතර නිතර එන්න පටන් ගත්තොත් ඒ ගැන කරදර වෙන්න ඕනද නැද්ද? ඒ ගැන කරදර වෙන්න ඕන. ඒ එන එන ආය මොන මොනවා හරි මේ තැන්වල දාලා ගියොත් මේ තන පිරිසිදු වුණා කිලිටු වුණා කියලා දුකක් ගැටීමක් උපදිනවද නැද්ද? උපදිනවා. ওই ටිකම මදිද? ඒක නිසා මම කියන්නේ ඔය ගලාගෙන යන දියැලට ගලාගෙන යන්න දෙන්න. හරි සරලයි. ගලාගෙන යන දියැල් දියැලක් වෙන්නෙම ගලාගෙන යන නිසා. ඒකට ඉඩ දීලා ඔබ පවිත්‍ර හිතින් බලාගෙන ඉන්න. ඒකේ ආශිර්වාදේ විඳින්න. හැබැයි හැම විටකම හිතන්න මේ එන වතුර ගලාගෙන යා යුතුයි කියලා. එහෙම වුණොත් තමයි දියැලක් තියෙන්නේ. එහෙනම් පින්නතුනේ දුක් කෙලවර කරන්න නම් මම කියන මගේ කියන හිරගෙයින් පයින්න ඕනද නැද්ද? පණින්න ඕනේ. මම මගේ කියන බිත්තිවලට කොටු වෙච්ච හිරගේ ඇතුලේ කොහොමද දුක තියෙනව? දැන් තේරුම් ගන්න ඕන දේ තමයි මොනව නිසාද මම කියන්නේ මගේ කියලා මේ හිරගත වෙලා ඉන්නේ. පින්වත්නි සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ සූත්‍ර දේශනාවක් තියෙනවා ဒုတိ ය සංයෝජන සූත්‍රය. සංයෝජන කියන්නේ එකතු කරනවා, බැඳ තබනවා කියන අදහස තමයි සංයෝජන කියන්නේ. දුතේ සංයෝජන සූත්‍රය. මේ දේශනාවේ හරි ලස්සන උපමාවක් කියනවා අපි කවුරුත් දන්න අපි කාටත් ප්‍රායෝගික. ඉන්න අපි තෙල් පහනක් තියෙනවා. මේ තෙල් පහන ඔබ දල්වලා ඔබට උවමනා නම් මේ තෙල් පහන දිගටම දල්වා ගන්න. ඔබ කළ යුතු වැඩ දෙකක් තියෙනවා. මොකක්ද? එකක් නැවත නැවත නැවත නැවත තෙල් තෙල් ටික මොකද කරන්න ඕන අලුත් කරන්න ඕන නැවත නැවත තෙල් දාන්න ඕන ඔන්න පළවෙනි දේ පහන්න නොනිවි දිගටම පවත්ව ගන්න බොහෝ වෙලාවක්. තව දෙයක් කරන්න තියෙනවා. මොකද්ද? තිරේ සකස් කරන්න ඕන. තිරේ සකස් කරන්න ඕන. දැල්වූ පහනක් තියෙනවා. එක මිනිස්සෙක් මේ පහන ළඟට ඇවිල්ලා තෙල් ඉවර වෙන්න ඉවර වෙන්න නැවත නැවත තෙල් දානවා. තිරේ දුබල වෙන්න දුබල වෙන්න තිරේ අලුත් කරනවා. මේ කටයුතු දෙක යම්තාකල් කරනවද ඒ තාක්කල් මේ පහන බැබලෙනවා කියන එක දැල් වෙනවා කියන එක සිද්ධ වෙනවා. හැබැයි යමෙකුට උවමනා නම් මේ පහන දැල් වෙන එක නවත්තන්න. මේ පහන නිවලා දාන්න. වැඩ දෙකක් අත්හරින්න වෙනවා. මොකද්ද? තෙල් අලුත් කරන එකයි වැටිය සකස් කරන එකයි අත්හරින්න ඕන. මේ දෙක අත්හැරියට පස්සේ ඒ තෙල් ටික ඉවර වුණ සැනින් පහන නැවත නූපදින විදිහට නිවිලා යනවා. එතකොට නිවන උපමා කළේ මොකටද? නිවන උපමා කළේ නිබ්බන්ති දීරා යථායන් පදීපෝ. හරියට පහනක් නිවිලා ගියා වගේ නිවිලා යනවා. මොකද්ද නිවෙන්නේ? පහනක් නිවිලා ගියා වගේ නිවෙන්නේ මොකද්ද? නිවන නෙවෙයි. නිවන් දකින පුද්ගලයා. පැහැදිලිද? නිවන නෙවෙයි පහන නිවුණා වගේ නිවෙන්නේ නිවන් දකින කෙනා තමයි පහනක් නිවුණා වගේ නිවිලා යන්නේ. එහෙනම් දැන් ඔන්න තේරුම් ගන්න ඕන ඔබට මට මේ සංසාරෙ මෙච්චර කල් මේ පහනේ එහෙනම් ඔය කියන විදිහට අපි තෙලුත් අලුත් කර කර තිරෙත් අලුත් කර කර ආවද නැද්ද? ආවා. දැන් වෙලා තියෙන්නේ අපිට නිවන්නත් ඕන හැබැයි තෙලුත් දානවා. නිවන්නත් ඕන ඒත් තෙල් දානවා. අවශ්‍යතාවයේ තියෙනවා. හැබැයි දැල් වෙන පැත්තට වැඩ කරනවද නැද්ද? දැල් වෙන පැත්තට වැඩ කරනවා. එහෙනම් මේ මහා දුක්ගින්න නිවෙන්න අපි tire සකස් කරන එක තෙල් යොදන එක අතාරින්න ඕන. මොකද්ද මේ කියන්නේ? යම් කිසි කෙනෙක් පින්නතුනේ ඇසින් දකින රූපවල කනින් අහන ශබ්දවල නාසයෙන් විඳින ගඳ සුවඳවල දිවෙන් බලන රසවල ශරීරයෙන් ලබන ස්පර්ශවල පමණක් නොවේ මනසින් විඳින ධර්ම අරමුණු වල ආස්වාදය නැවත නැවත නැවත නැවත හොයනවා නම් රූපයේ ආස්වාදයක් නැද්ද පංචකාම සම්පත් වල ආස්වාදයක් තියෙනවද නැද්ද තියෙනවා පංචකාම සම්පත් වල ආස්වාදයක් තියෙන නිසා තමයි මේ සංසාරෙන් එගොඩ වෙන්න බැරුව සත්වයා ඇලිලා ඉන්නේ ওই ආස්වාදයට ඒකනේ මේ ගැලවෙන්න බැරුව ඉන්නේ මම මගේ කියාගෙන මෙච්චර කාලයක් මේ දීර්ඝ කාලයක් මේක සැරිසරන්නේ මොකක්ින්දද? ඔය තියෙනවයි කියන ආස්වාදේ අතහැර ගන්න බැරුව නේද? එහෙනම් ආස්වාදයක් තියෙනවා. පංචකාම සම්පත්වල ආස්වාදයක් තියෙනවා. හැබැයි මේ ආස්වාදේම නැවත නැවත හොයන කෙනෙක්. අන්නේ හොයන කෙනාට මේ ආස්වාදවල තියෙන ආදීනව පේනවද? ආදීනව පේන්නේ. මොනවද ආදීනව? මොනවද ආදීනව කියන්නේ. දැන් දේශනාවේ කියනවා මෙහෙම හිතන්න දැන් ඔන්න ඊටාම රූමත් තරුණියක් ඉන්නවා. අවුරුදු 20ක 22ක 23ක කියලා හිතන්න. එතකොට මේ තරුණියගේ සමේ පාට ලස්සනයි, කෙස් කලඹ ලස්සනයි, දත් ටික ලස්සනයි, කටහඬ ප්‍රියමනාපයි. මේ සියල්ලට කෙනෙක් ඇලෙනවද නැද්ද? කෙනෙක් ඇලෙනවා. ප්‍රිය වෙනවා, මනාප වෙනවා, කැමති වෙනවා. ආස්වාදයක් විඳිනවා ඒ. හැබැයි ඒ තරුණියම අවුරුදු 80ක් විතර වෙනවා. අවුරුදු 80ක් විතර වෙනවා. ඒ අවුරුදු 80 ගියාට පස්සේ අර කොණ්ඩේට ආස්වාදයක් තියනවද? ඇලීමක් උපදිනවද? ඊළඟට අවුරුදු 80ක වය වෘද කෙනෙකුගේ දස්තික පිළිබඳව ඇල්මක් උපදිනවද? සමේ පැහැය ගැන ඇල්මක් උපදිනවද? නැහැ. මොකද්ද මේ? මුලින් ආස්වාදේ තිබුණා. දැන් මේ මොකද්ද? ඒ ආදීනවයයි. ඒ ආදීනවය. තවදුරටත් ගියාට පස්සේ මොකද වෙන්නේ? පුංචිම කාලේ වගේ ආපහු වන්න පින්වතුනේ ඇඳෙන්න පටන් ගත්තු කෙනා ඇඳටම වැටෙනවා. මල මූත්‍ර ගොඩේම හිටපු කෙනා මල මූත්‍ර ගොඩටම වැටෙනවා. උඩ අතට හිටපු කෙනා උඩු අතටම වැටෙනවා. බලන්නකෝ මේ ජීවිතේ චක්‍රයක් වගේ මේ ලෝකේ හැම තැනකම චක්‍රාකාර පැවැත්මක් තියෙනවා. බොහොම අමාරුවෙන් හරහා වැටිලා ඉඳලා නැගිටලා නැගිටලා නැගිටලා ඇවිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් හරහට වැටෙනවා. මේ ජීව හැම තැනකම තියෙන්නේ එහෙමයි. ඊට පස්සේ මොකද කරන්නේ? මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ ඉදිමෙනවා, නිල් වෙනවා, ඕජාව වැగిරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බලු කපුටන් ඇදගෙන කන්න පටන් ගන්නවා. ඇට කටුත් විසිරලා යනවා. පස් බවටමපත් වෙලා යනවා. බලන්න මේ කොතන තිබුණු ආස්වාදයේද මේ කියලා. කොතන තිබුණු ආස්වාදයේද? ඒ නිසා ආස්වාදයක් ලෝකේ තියෙනවා. හැබැයි ඒ ආස්වාදයේ යම් තාක් ප්‍රබල නම් ආදීනවය ඒ තාක් ප්‍රබලයි. ඒ කියන්නේ ඔබට ඉවසන්නම බැරි ඔබ වැඩියෙන්ම ප්‍රිය කෙනෙක් ඔබට අකටයුත්තක් කළොත්ද වැඩි ප්‍රිය නැති කෙනෙක් ඔබට අකටයුත්තක් කළොත්ද ඔබ කියන්නේ නැද්ද අනේ වෙන අය කරන එක නම් හරි මේ මිනිස්සුම මේ කරන එක නේ කියලා කියන්නේ නැද්ද කියනවා එහෙනම් වරද මොකද්ද කරපුවා කටයුත්ත කවුරු කළත් එකයි හැබැයි මේක තදින් දැනෙන්නේ ඇයි? තදින් දැනෙන්නේ ඇයි? ආයා ප්‍රියයි කියලා තද කරලා අල්ලාගත්තු නිසා. එයා භාගයයි යන්නේ පිහියෙන්. ඉතුරු භාගය යනගෙන තියෙන්නේ නම් කවුද? ඉතුරු භාගය යනගෙන තියෙන්නේ තමන්. නේද? එහෙනම් ප්‍රිය නැති කෙනත් ඉතින් ඒ භාගෙමනේ යන්නේ. එතකොට ඒ කියන්නේ ඉතුරු ටික තද කරගෙන තියෙන්නේ ඇතුළට තමන්. දැන් පේනව නේද එහෙනම් බාහිර ලෝකයේ සිදුවීම් වලින් පින්නතුනේ යම් යම් ගැටුම් උපදින බව ඇත්තයි. හැබැයි ඒ සියල්ල දරන්න බැරි ගැටලු බවට පත් කරගන්නේ කවුද? තමන්. ඒ මානසික වල්ලාගත්තම. මානසික වල්ලාගත්තම. ඒක නිසා ආස්වාදයක් තියනවා ලෝකේ ආදීනවේ දකින්න ඕන. ආදීනවය නුවණින් දැක්කට පස්සේ මේ ආදීනව පිරිච්ච දේවල් මගේ කරලා තේරුමක් නැහැ. මම කියලා අල්ලගෙන තේරුමක් නැහැ. මගේ කියලා ගත්තොත් නම් දුකමයි කියලා තේරුම් ගන්නවා. එහෙනම් ආස්වාදනීය ධර්මයන් නැවත නැවත නැවත නැවත ඒවම හොයනවා නම් ප්‍රියමනාප රූප දැක්කම ඒකම නම් හොයන්නේ යම් රසයක් දිවට දැනුනම ඒකම හොයනවා නම් පින්වතුනේ සිද්ධ වෙන දේ තමයි එයින් ලබන වින්දනය කෙරෙහි උපදිනවා තණ්හාවක් නේද? ඒ ලැබෙන ආස්වාදනීය ධර්මයන්ගෙන් විඳීමක් තියෙනවනේ. ඒ විඳීම නිසාම ඒ කෙරෙහි උපදිනව මොකද? තණ්හාවක්. තණ්හාව නිසා මොකද කරන්නේ? ඒ රසවද්දේ, ඒ ලස්සන රූපේ, ඒ කෙනා ඒක මගේ කියලා අල්ලගන්නවා. ඒකට කියනවා උපාදානය කරනවා කියලා. ආදාන කියන්නේ ගන්නවා, උපාදාන කියලා කියන්නේ දැඩිව ගන්නවා. දැඩිව ගන්නවා. උපාදාන පච්චයා භවෝ මම මගේ කියලා උපාදාන කරගත්තට පස්සේ නැවත නැවත උපදිනවා කියන එක සිද්ධ වෙනවා. භව ඒ කියන්නේ භවයේ සකස් වෙනවා. භවපච්චයා ජාති භව ඒ කියන්නේ මේ උපාදානේ කරගත්තු දෙයින් භවයේ සකසුනාට පස්සේ මේ භව කර්මය ආධාර කරගෙන භව ශක්තිය ආධාර කරගෙන ජාති උපදිනවා. උපදින අය ජීවත් වෙනවා. ජීවත් වෙනවා කිව්වට මට නම් පේන්නෙම උපදින අය ජීවත් වෙනවා කිව්වට මැරෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඔය පහුවෙන හැම තප්පරයක්ම ජීවත් වුණා. ඒ වගේම මැරුණාද නැද්ද? මැරුණා. එහෙනම් ජීවත් වෙනවා කියන්නෙම ටික ටික ටික ටික පින්නතුනේ කැකුලක්ව තිබිච්ච මල පිපිලා ආපහු පරවිලා යනකම් සිද්ධ වෙන මේ සිදුවීම් පෙළ නෙවෙයිද? දැන් ඉර බහිනවා කියලා කියන්නේ පින්නතුනේ නැගෙනහිර පැත්තේ තිබිච්ච ඉර එකපාරම පින්නතුනේ බටහිරට යන එකද? ඒකද? නැත්තම් ඉර බහිනවා කියන එක ඉර උදාවේ ඉඳන්ම සිද්ධ වෙච්ච එකක්ද? ඉර බහිනවා කියපු එක ඉර උදාවේ ඉඳලම සිද්ධ වෙන දෙයක්. එහෙනම් අපි මැරෙනවා කියන එක කවදා ඉඳන් සිද්ධ වෙන එකක්ද? ඉපදින වෙලාවේ ඉඳන්ම මේ හැම තප්පරයකම සිද්ධ වෙන්නේ ජීවත් වෙනවා කියලා කිව්වට මැරෙන එකම තමයි. හැබැයි ඒක දකින්න තරම් අපේ මනස වේගවත් නැහැ. අපේ මනස තියුණු විදිහට වඩලා නැහැ. ඒක නිසා අපිට පවතිනවා කියලා පේනවා. හැබැයි පැවතීම තුල තියෙන වෙනස් වීම අපිට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක නුවණින් දකින්න. අර tire සකස් කරන්නේ වැටිය සකස් කරන්නේ කිව වෙන මොකුත් නෙවෙයි පින්වතුනේ ආස්වාදනීය ධර්ම නැවත නැවත හොයන්නේ නැවත නැවත හොයන්නේ නැවත නැවත හොයන්නේ නැත්තම් පින්වතුනේ ඒවා තුලින් තණ්හාව උපදින්නේ එතකොට තණ්හාව ඉපදුනොත් උපාදානය කරන්නේ උපාදාන හේතුවෙන් භවය භව ශක්තිය හේතුවෙන් ජාති උපදිනවා උපදින කෙනා ජීවත් වෙනවා ජීවත් වීම අතරේ මොනවද තියෙන්නේ ලෙඩවීම, ප්‍රිය විප්‍රයෝගේ, අප්‍රිය සංපයෝගේ, කැමැති දේ නොලැබීම ඔය අප්‍රමාණ දේවල් වලින් උපන්න තැන පටන් පින්වතුනේ දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවා. ඕනම දෙයක් බලන්නකො තමන් අයිති කරගෙන අයිති කරගත්තට පස්සේ ඒ ගැන ඔබ වග වෙන්න ඕන ප්‍රමාණය වැඩි. අයිති කරගත්තට පස්සේ. ඒ නිසා අයිති කර ගැනීම තුල කොහොමටවත් ඇත්තටම නිදහසේ සුවයක් විඳින්න බෑ. සැහැල්ලුවෙන් සතුටු වෙන්න බෑ. ඕනම දෙයක් අයිති කරගත්තොත් ඒ තුල තියෙන කොටු වෙච්ච සතුටක්. එහෙනම් ඉපදීමේ පටන් ජරා මරණ ආදී දුක් පටන් ගන්නවා තමන් තමන්ගේ ශරීරයේ පංච උපාදානස්කන්ධය නඩත්තු කරන දුක පටන් ගන්නවා විතරක් නෙවෙයි තමන්ගේ සහල ඥාතීන් ගැන කරදර වෙන්න වෙනවා තමන්ගේ දරුමුණු පුරන් ගැන කරදර වෙන්න වෙනවා තමන්ගේ හිත මිත්‍රාදීන් ගැන කරදර වෙන්න වෙනවා එක දුකක් නඩත්තු කරනකොට තව දුක් කන්දවල් මහා ගොඩක් අපි වටේට එකතු වෙනවද නැද්ද? අපි වටේට එකතු වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ආස්වාදනීය ධර්ම නැවත නැවත හොයන එකෙන් හිත ගලවා ගන්න නම් මේ ආස්වාදනීය ධර්මවල ආස්වාදයක් තියෙනවා වගේම බරපතල ආදීනමේකුත් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. කිසා ගෞතමිය තමන්ගේ කුසෙන් එකම දරුවා බිහි කරනකොට මොන ආශාවදයක් විඳින්නේ නැද්ද? මොන තරම් ආශාවදයක් විඳින්නේ නැද්ද? මේ බෞද්ධ සාහිත්‍ය අපි කවුරුත් දන්න බණ කතාව. එකම දරුවා හැටියට කිසා ගෞතමිය මොන තරම් ආශාවදයක් විඳින්නේ නැද්ද? මේ කිසා ගෞතමිය කියන්නේ නූගත් තැනැත්තියක් නෙවෙයි. කිසා ගෞතමිය නූගත් නෑ කියන්නේ ඇයි? සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ දැකලා නිබ්බුත පද කිව්වේ කවුද? කිසා ගෞතමිය මොනවද කිව්වේ? නිබ්බුතා නූන සාමාතා මෙවන් පුතෙක් ඉන්නවනම් අම්මා කෙනෙකුට ඒ අම්මා නම් නිවිලා සැනසීලා ඇති. නිබ්බුතා නූන සෝ පිතා මෙහෙම පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් ලෝකේ ඉන්නවනම් අනේ තාත්තා මේ දරුවා හින්දා අනන්ත වාරයක් නිවිලා ඇති. නිබ්බුතා නූන සානාරී යස්සායන් ඊ දිසෝපති මෙහෙම ස්වාමියෙක් ලබන යම් පින්වන්ත බිරිඳක් ඉන්නවා නම් මේ නිවිච්ච ස්වාමියා නිසා මේ තැනැත්තිය පුදුම සැනසෙල්ලකින් ඇති. ඒකනේ මේ කියන්නේ. බාහිර ඉරියව් පැවැත්මින් ගමනින් බිමෙනින් මේ ටික කියන්න මේ ගැඹුරු කතාව කියන්න නම් තිසාගෝතමිය මොනතරම් අවබෝධයකින් හිටපු කෙනෙක් වෙන්න ඕනද? ඒ ඒ තිසාගෝතමිය අවසානයේ වියරුවටුනේ මොකක් නිසාද? ඔච්චර හරියක් තේරුම් ගත්තු කිසා ගෝතමියගේ හිත වියරුවටනේ. මොකක් නිසාද? ආස්වාදනීය ධර්මයේ ආදීනවය එපා කිව්ව වෙලාවක ලැබිච්ච නිසා. නැතිද? එපා කිව්ව වෙලාවක ලැබිච්ච. මේ දුක ප්‍රතික්ෂේප කර කර මගේ දරුවා මැරෙනවා මේ ලෝකේ අනන්ත දරුවෝ මැරෙනවා කියන යථාර්ථය අමතක කරලා දාලා කිසා ගෝතමිය වුණත් හුදෙක් ආස්වාදේ විතරක් නින්දා එකම දරුවගෙන් හැබැයි ඒ ආස්වාදය නොසිතූ වෙලාවේ කඩා හිරිලා එනකොට මොකද වෙන්නේ? ආදීනවේ එන්න පටන් ගන්නකොට පින්නතුනේ ඒ ආදීනවය ගැන අවබෝධයෙන් නැත්නම් අපි අවසානයේ නතර වෙන්නේ පින්නතුනේ වියරු වැටිච්චය වෙලා උමතු භාවයටපත් වෙලා. උමතු භාවයටපත් වෙලා. එහෙනම් ලෝකේ මොනතරම් ආස්වාදනීය ධර්ම අපි පරිහරණය කළත් ඒකාන්තයෙන් අපි මේවැය ආදීනව දැනගන්න ඕනේ නැතිනම් පින්වතුනේ අපි උමතු වීම දක්වාම යනවා. කියන්නේ පිපුණු මල් පරවෙන බව දකින්න ඕන. අපි අඹ ඉදෙනකන් බලාගෙන හිටපු බව ඇත්ත. ඒකනේ ආස්වාදේ කියන්නේ. හැබැයි ඉදිච්ච අඹ නරක් වෙනවා කියලා දකින්න ඕන. එතකොට අඹ ඉදෙන එකත් ඉදුණු අඹ නරක් වෙන එකත් අපිට අඳන්න කාරණයක් නෙවෙයි ඒ අඹවල හැටි. ඒ අඹවල හැටි. ඒක නුවණින් දකින්න. ඒක නුවණින් දකින්න. ඒ අඹ එහෙම වුණේ නැත්නම් අමු අඹ ඇට පැලවෙන්නේ තව අඹ පරපුරක් හදන්නේ අඹ ගෙඩියට ඒ ධර්මතාවයේ තියෙන නිසාද නැද්ද? අඹ ගෙඩියට ඒ ධර්මතාවයේ තියෙන නිසා. මේ ලෝකේ සිද්ධ වෙන සිදුවීම් පෙළක් තියෙනවා. අපිට උවමනා කරන්නේ ඒ ලෝකයේ සිදුවන සිදුවීම් කෙරෙහි අවබෝධයෙන් දැකීමයි. මතක තියාගන්න ගහක් තියෙනවා නම් මුල් එක්ක ශක්තිමත්ව මේ මුල් ටික ශක්තිමත්ව තියෙන තාක්කල් මේ ගහනම් මැරෙන්නේ ගහට අවශ්‍ය සියලු දේ මේ මුල් හරහා ගහට උරා ගන්නවා. ඉතින් මේ ගහ ශක්තිමත්ව වැඩෙනවා. සංසාර දුක නැමැති මේ ගහ පින්වතුනේ ඔය කියන ආස්වාදනීය ධර්මයන් පිළිබඳව කැමැත්ත නැවත නැවත අර මුල් දිග උඩට අරන් යනවා වගේ අරන් යනකන් ඉන්ද්‍රිය නැමැති මුල් වලින් මේ සංසාර දුක නැමැති ගහනම් පෙරලන්න බෑ. එහෙනම් මේ ගහ විනාශම කරලා දාන්න තියෙන හොඳම ක්‍රමේ තමයි මොන ක්‍රමෙන් හරි මේ මුල් සියලු මහ මුල් වගේම පුංචිම පුංචි මුල් කොටසක්වත් ඉතුරු නොවෙන්න මුල් ටික සාරලා විනාශ කරලා දාන්න ඕනේ. එහෙම වුණොත් මේ ගහට දිගුකල් පවතින ප්‍රත්‍යක් ලැබෙන්නේ නැහැ. උපකාරයක් ලැබෙන්නේ නැහැ. ආධාරයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ පින්තුනේ ඇහෙන් රූප බලලා ඒවම නැවත නැවත හොයන් නැතුව අතෑරපුවාම සංසාර දුක නැමැති ගහට පවතින ආහාරයක් නැහැ. එතකොට මේ සංසාර දුක නැමැති දේ අපි අතහැරලා දානවා. ඒත් සසර දුක සසර දුකමයි මගේ කියලා අරන් තියෙන්නේ. එතෙක් අපි සසර දුකමයි මගේ කියලා ගන්න. එතෙක් සසර දුකමයි මම කියන්නේ. එතෙක් සසර දුකමයි මම කියලා කියලා තියෙන්නේ. එහෙනම් දුක් ගොඩකට නම් මම කියන්නේ. දුක් ගොඩකටම නම් මගේ කියාගෙන ඉන්නේ. පින්වතුනේ මේ සසර ගමනේ ඇඬුවේ ටිකයි. තව මේ පරක්තරක් නොපෙනෙන සංසාරේ මව් මැරෙන දුකෙන් අඩන්න අනන්ත වාරයක් තියෙනවා. පියා මැරෙන දුකෙන් අඩන්න අනන්ත වාරයක් තියෙනවා. කුසෙන් බිහි කළ දරුවෝ මොනතරම් සංසාරේ මැරෙන්නේ නැද්ද තව මැරෙන්න තියෙනවා. ලෙයින් හැදූ දරුවෝ සසරේ කොච්චර මැරෙන්නේ නැද්ද තව මැරෙන්න තියෙනවා. එපා කියන්න පුළුවන්. හැබැයි සතර తත්වය ඒක. ඒක නිසා දහම හරියට තේරුම් අරගෙන පින්වතුනේ සංසාර දුක් කෙලවර කරන්න නම් අපි හැමදෙනාම වහ වහාම වහ වහාම අපි තණ්හාව දුරු කරන්න ඕන. මම මගේ කියලා මේ විඳින ආස්වාදනීය ධර්මයන් මම මගේ කියලා අල්ලාගන්නේ නැතුව ඒවා විඳලා අත්හැරලා දාන්න සුදුසු මනසක් ඇති කෙනෙක් වෙන්න ඕනේ. ඒවා විඳින්න තහනමක් බුදුදහමේ නෑ. හැබැයි අල්ලාගන්න එපා. අල්ලාගත්තට පස්සේ අපි කොටු වෙනවා. හිරගත වෙනවා. ඒ හිරගත වුණාම ඒ තුලමයි දුක තියෙන්නේ. ඒ තුලමයි. මේවා අල්ලාගන්නේ නැතුව පරිහරණය කරන්න හිතයි සකස් කරන්න තියෙන්නේ. ඕනෑම විසක් අතින් අරන් යන්න පුළුවන් අතේ තුවාල නැත්තම්. හැබැයි අතේ තුවාල තියෙනවනම් ඒ විස ඇතුළට යනවා. එනිසා හිත ලෙඩ නැත්තම් ඇහෙන් රූප බලන්න. හිත ලෙඩ නැත්තම් කනෙන් ශබ්ද අහන්න. හැබැයි හිත ලෙඩ නම් හිතේ තුවාල නම් ඒ තුවාල වලින් ඔය රූපවල විස ඇතුළට යනවා. පැහැදිලිද? බණ පොතේ උපමාවක් කියනවා වහින වැස්සකදී වහලේ සෙවිලි කරලා නැත්තම් ඒ සෙවිලි නොකල වහලේ සිදුරු වලින් වැහි වතුර ඇතුළට වැටෙනවමයි යතා ගාරං දුච්ඡන්නං වුට්ටි සමති විද්‍යති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විද්‍යති වහලේ හරියට සෙවිලි කළේ නැත්තම් ඒ සිදුරු වලින් වතුර ඇතුළට වැටෙනවා වගේම හිත හරියට සෙවිලි කරලා නැත්නම් රාග, ද්වේෂාදී වතුර ඒ හිතටත් වැටෙනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන ලස්සන ලස්සන ආස්වාදනීය ධර්ම හරියට වැස්ස වගේ. ඒ වැස්ස නතර කරන්න මහන්සි ගන්නුවම නන්නේ. ඒ වෙහි වැහැපුදේ. අපිට කරන්න තියෙන්නේ හිත නැමැති වහලේ හදාගන්න එක. ඒ ලෝකේ කරන්නේ මොකද්ද? හිත නැමැති වහලේ පරාල කැඩිලා උළු කැට කැඩිලා ඒවයි අහස පේනවා. හැබැයි අපි රූප ශබ්දාදී මේ වැස්ස නතර කරන්න තමයි මහන්සි ගන්න. නිසා හැම වෙලාවෙම තමන් සකස් කරගන්න ඕන පින්නතුනේ නෙළුම් පතක් වගේ හිත හදාගන්න. නෙළුම් පතට වතුර වැටෙනවා. නෙළුම් පත හැංගින්නේ. හැබැයි නෙළුම් පතට මොන වෙහි වැටුණත් නෙළුම් පතේ ඒ වතුර ටිකක්වත් තියාගන්නේ නැහැ. අන්න ඒ වගේ පින්නතුනේ ප්‍රබුද්ධ මනසෙන් පිරිසිදු නිර්වුල් නොඇලෙන නොගැටෙන මනසින් ලෝකේ පරිහරණය කරන්න. එහෙම වුණොත් නිබ්බන්ති දීරා යථායන් පදීපෝ අපි කාටත් වහවහ මේ සංසාර දුක්ගින්න නිවාගෙන පහනක් නිවිලා ගියා වගේ නිවිලා සැනසෙන්න පුළුවන්. මහරහතන් වහන්සේලා වගේම යම් දායකදී අපිට සතුටු වෙන්න පුළුවන් උදාන වාක්‍ය ප්‍රකාශ කරන්න පුළුවන් මම මේ අනන්ත සංසාර දුකින් ගැලවුණා කියලා යම් දාකදී අපිට සැනසෙන්න පුළුවන්. ඒ සඳහා වහ වහාම වීරය කරන්න. කල් නොදමා, හෙටට නොදමා, අද අදම හෙට වෙනකොට අපි ජීවත් වුණොත් හොඳයි. ඒ නිසා අද අදම පින්නතුනේ මේ ශාසන ප්‍රතිපදාව පූර්ණේ කරන්න හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාව නිවන් පිණසම උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවසන් කරනවා. ලෝක සංරක්ෂණය කරන සියලු දෙවියෝද මේ පින් ගනීවා. දෙවියෝ මේ පින්ගෙන සතුටුව සතුටු වන දෙවියෝ ඔබ අපි රකීවා. ප්‍රාර්ථනීය වූ බෝධියකින් දෙවියෝත් නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු තේ මං සදාති අවුරුදු 25ක් පුරාවට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා සියාතින් උන්වහන්සේට උපස්ථාන කළ අග්‍ර උපස්ථායක මහා පිඤ්ඤති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා දින වචන නදී චිරං වසතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනේ නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිමාලමින් තව බොහෝ කල් ගලා බසිනාසේක්වා